නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ තතෝ රත්ත්‍යා විවසනේ සූර්යස්සුංගමනං පති දිබ්බා දක්ඛා පාතු භවෙයුං සීලවන්තෝ චයාචකා දදතෝ මේන කීයේත දක්වානානුතපෙය්‍යහං දදං චිත්තං පසාදෙය්‍යං ඒතං සක්කවරං වරේති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව ප්‍රාර්ථනා පෙළක් දැක්වෙන ගාථාවක් මේ ප්‍රකාශ වුනි. විස්සන්තර මහරජුරුවෝ මද්වේ දේවීන් වහන්සේ දන් දුන්න දවසේදී මේ ප්‍රාර්ථනාව කළා තියෙනවා. ඊට පූර්ව භවයකදී අකීර්ති බෝධිසත්ව කාලයේදීද කාර දෙවියනේදී සබ්දේව රජා අමතා මේ වරම් ඉල්ලන වෙලාවේ මේ ප්‍රාර්ථනාව කළා තියෙනවා. මේක බෝධිසත්වයන් වහන්සේලාගේ පැතුමක්. මේ ගාථාවේ සඳහන් වෙන්නේ මේ තේරුමයි. තතෝ රත්ත්‍යා විලසනේ රාත්‍රියේදී ඇවෑමෙන් පසු සූර්යා සුග්ගමනං පති ඉර උදාවත් සමග උදෑසන දිබ්බා භක්ඛා පාතු භවෙයං සීලවන්තෝ චයාචකා සීලවන්තයන් වහන්සේලා මට දැක ගන්න ලැබේවා සීලවන්තයන්ට දන් දීම සඳහා ප්‍රණීත දිව්‍යමේ ආහාර පාන දාන වස්තු පාන වේවා. දදතෝමේ නෙකියේත දන් දීමේදී මගේ දාන වස්තු අවසන් නොවේවා. දත්තා නානකපේ යහන් දන් දීමෙන් පසු කැලිල්ලක්ද නොවේවා දදං චිත්තං පසාදෙය්‍යං දන් දීමෙන් වඩ වඩා මගේ සිත පහදේවා ඒතං සක්කවරං වරේ සබ්දමිදුනි මේ වරම මට ලැබේවා කියන එකයි ගාථා දෙකේ තේරුම. රාත්‍රියේදී ඇවෑමෙන් සෑම උදෑසනකදී සිල්වතුන් වහන්සේලාත් සිල්වතුන් වහන්සේලාට දන් දීම සඳහා ප්‍රණීත දිව්‍යමය දාන වස්තු පාල වේවා. දන් දීමෙන් වස්තුව අවසන් නොවේවා දන් දීමෙන් පසුතැවිල්ලක් නොවේවා දන් දීමෙන් වඩ වඩා සිත පහදේවා මේ කොයිතරම් ප්‍රණීත සංකල්පනාවක්ද මේ ප්‍රාර්ථනාව කළ අපීති බෝධිසත්වයන් වහන්සේ ගැන කෙටියෙන් මෙහෙමයි මහා බෝධිසත්වයන් වහන්සේ විශ්වාසංකයේ කල්පලක්ෂයක් පුරාම දාන ආදී පාරමී පුරාගෙන ආවා භවෙන් භවේ තුල් ආශ්‍රේ සම්පatti වැඩි වැඩියෙන් ලැබෙන්නේ පුණ්‍ය භාග්ය මහන්තතාවටපත් වුණා. එක්තරා ආත්භාවයකදී බර්ණස් නුවර මහා සිටු සම්පත් ඇති නිවසක උපන්නා. උන්වහන්සේගේ නම සම්මත වූයේ අකීර්ති පඬිත කියලා. නැගෙන කෙනෙක්ද උපන්න යසවතී කියලා. මේ දෙන්නා ඉගෙන කියාගෙන තරුණ වයසටපත් වෙන කාලයේදී මව්පියන් අභාවප්‍රාප්ත වුණා. මේ දෙන්නට සත්මුති පරම්පරාවක විශාල ධන සම්භාරයක් බුදලියක් හිමි වුණා. මේ දෙන්නා කතිකා කළ අපේ මව්පියෝ මුතුන් මිත්තෝ මේසා විශාල ධන සම්භාරයක් රැස් කළා කියලා හිස්සකින් පරලව ගිය. මේවෙන් සතයක්වත් ගෙන ගියේ නැහැ. මේවා ආරක්ෂණ ගෝපනීය කරන්න හිටියොත් අපට සිද්ධ වෙන්නේ මේවා දාලා මේ පරලව යන්නටයි. අපේ මව්පියන් මුතුන් මිත්තන්වත් නිවන් සුව පිණිස මේ වස්තු සම්භාරය අපි ගෙනියන හැටේට දානමය පින්කමකට යොදමු කියලා දෙන්නම ඒකමතිකව තීරණයගෙන රටේ රජතුමාගේ කැමැත්ත ලබාගෙන මේ විශාල ධනස්කන්ධයේ කටවැසේ දුගී මඟී අසරණ අනාථ නාථ නානා දෙනතාවට ගැනීමට සැලැස්සුවා. දවස් හතක් තිස්සේ බලා නීතිය මේවා ගෙනියන්න හැටි. වස්තු ගබඩාවල් දොර ඇරලා දන් දීලා බලන් ඉන්නවා සෙනඟ මලු පෙට්ටි කුරුණී කත් මේවා පුරවාගෙන කරත්වල පටවාගෙන සමාජ සතුන්ගේ කරෝඩ තවලම් පටවාගෙන මේවා පින් දිදීගෙන යනවා රෑදාවල් වේරණක් වගේ සෙනඟ එනවා මේක බලාන ටික දවසක් ඉන්නකොට කල්පනා කළා මේ වස්තුව අවසන් වෙනකොට හිටියොත් අපිට තා බොහෝ කාලයක් ගත වෙන්න පුළුවන් මේවා කැමති කෙනෙක් කැමති ලෙස ලබා ගනිත්වා කියලා සෑම තැනම දැන්වීම් පූරු සවිකරලා මේ දෙන්න වනගත වෙලා තවුස් පැවිද්දෙන් පැවිදුණා. මේ දෙන්නගේ පැවිද්දෙන් විශාල පිරිසක් ඒ අනුව පැවිදි වුණා. ගඩිදාසක් යන්නේ මත්යෙන් මේ අකීකී තාපසයන් වහන්සේ විවේක දූපතකට වැඩම කරවලා ධ්‍යාන අධිඥා ඉපදෙව්වා. මේ තමයි සංසාරේ කරගන්න උපනිශ්‍රේ කියන සම්පත්තියේ පූර්ව ජාතිවලදී ධනෙ දන් දීලා පුරුදු නිසා දන් දෙන්නේ හිතේ නැමුණා. පූර්ව ජාතිවලදී සීල රැකලා පුරුදු නිසා නෛෂ්ක්‍රාමී පුරන් හිත නැමුණා. පූර්ව ජාතිවලදී ධ්‍යාන සමාපatti උපදවලා පුරුද්ද නිසා කාමේවත් උපදේශයක් නැතුව ධ්‍යාන සමාපatti උපදවන්න සමත් වුණා. එතනින් නැවත ශ්‍රී ලංකාවේ කාර දිවේ නෙත වැඩියා. කරකොල කලාවක කනකොල ටිකක් පමණක් වළඳමින් කුඩා පන්සල් කුටියක් හදාගෙන ධ්‍යාන භාවනා වඩමින් හිටියා. එක දවසක් උදේ වරුවේ කරකොලවරක් නෙලාගෙන තම්බල නිවෙන තුරු කුටියේ දොරටුවේ වාඩි වෙලා මෙහෙම කල්පනා කළා. කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත විශාල ධනස්කන්ධයක් දන් දීලා මං වනගත වුණා. එසේ නමුත් අද මේ කරකොල ටිකින් ළඟනාවොත් ඒකත් මම දන් දෙනවා. එදා දානිට වඩා අද මගේ දානේ මහත්ඵල වෙනවා. හේතුව එදාට වඩා මම සීලවන්තයි සමාධි සම්පන්නයි ඥාන සම්පන්නයි කවුරුනමුත් මේ මගේ කරකොල දාන ඉල්ලගෙන આવොත් එතුමා මගේ කල්යාණ මිත්‍රයෙක් කියලා හිත හිතා ඉන්නකොට මේක සබ්දේව රජුලන්ට තැනිලා සැනකින් බඩගිනිකාර මිනිස් වෙස්යකින් ඉස්සරහට ආවා. අපේ තිසාපසයන් වාසේ නැගිටලා උට ආචාර කළා. ස්තුති කළා සමුන්නාසිර දීර්ඝාස වේවා සමුන්නාස මගේ කල්යාණ මිත්‍රයෙක්. මම මේ හිතුවා මගේ කරකොල ටික දාන් දෙන්න ලැබේවා කියලා. මම අද මගේ මේ දාල් ආහාරයේ කරකොල අවුර සමුන්නාසයට පිරිනමනවා. සමුන්නාසයට මගේ මේ කරකොල දානේ දිව්‍ය ඖෂධයක් වැනි වේවා. මේ දානින්ම බලාපොරොත්තු වන්නේ සග්දේව පදේ වේවත් එහෙම නැත්නම් බ්‍රහ්මරාජ සම්ප්‍රත්‍යේවත් ලෞකික දෙයක්වත් නෙමෙයි මතු අනාගතයේ ලෝතුරා බුදු බව තමුන්නාසේ මට කරන්නේ බුදුබව ලබා ගන්න උපකාර වීමක්. තමුන්නාසේට දීර්ඝාස වේවා කියලා කරකොල ටික දන් දුන්නා. එදා ධ්‍යාන සෝයෙන් ප්‍රීති සැපයෙන් දවස ගෙව්වා. දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ මෙහෙමම පරිත්‍යාග කළා निराහාරව. ඊළඟ දවසේදී සක්දේව රජ සිය විසින් ආවා. ඇවිල්ලා ප්‍රශ්නයක් කළා තාපසයන් වහන්සේ සමුන්නාසේ දවස් 3ක් निराහාරව නේද මෙහෙමත් ජීවත් වෙමින් මහානදන් පුරන්න පුළුවන් ද කියලා හැව. එලලා මේ බෝසතාණන් වහන්සේ කියවා බොහොම ලස්සන කතාවක්. යදිමාසං කිදේමාසං දක්ඛිනියං වරං ලබේ අකම්පිකෝ අනෝලීනෝ දදෙයං දානමුත්තමං සක් දෙනි දුනි තවසක් දෙකක් තුනක් නෙමෙයි මාසයක් දෙකක් වුණත් මගේ ආහාර වේල ඉල්ලගෙන කෙනෙක් ආවොත් කම්පාවක් නැතුව පසුබැස්මක් නැතුවම දන් දෙන්න සමත්යයි කියලා අවංකව ප්‍රකාශ කළාම සක්දේව රජුරෝ සතුටු වුණා. මේක බෝසතුන් වහන්සේගේ දාන පරමර්ථ පාරමිතාවයි. ජීවිතය ගැන නොබලා දන් දෙන්නයි උන්වහන්සේගේ සිත. ඊළඟට සක්දේව රජුරෝ ප්‍රශ්නයක් ඇහුවා තාපසයන් වහන්සේ. සම්මාසයට විශාල ඥාති පිරිසක් හිටියා. අප්‍රමාණ ධනස්කන්ධයක් තිබුණා. ඒවා සියල්ල අතර දාලා මේ වනගතව තවුස්යන් පුරන්නේ කවර පැතුමකින්ද කියලා ඇවා. ඒ වෙලාවේ බෝසතුන් වහන්සේ බොහෝම පැහැදිලි පිළිතුරක් දුන්නා. දුක්ඛෝ පුනබ්බවෝ සක්ඛ ශරීරස්සච වේදනං සම්මෝහ මරණං දුක්ඛං තස්මා සම්මාමි වාසවේ සබ්දෙමිඳුනි පුන පුනා ඉපදෙන්න සිදුවීම දුකක් උපනුපන් තන කෙලෙස් සහිතව මරණය සිද්ධ වීම දුකක්. මේ ඉපදීමයි මරණයයි අතර අපමණ ජරා රෝග ආදී දුක් දුම්නස් විඳින්න සිදු වෙනවා. මේ නිසා මේ ජාත ජරා ව්‍යාධි මරණ ආදී දුක් නැති අජාති අජර අව්‍යාධි අශෝක අනුපායාස නිවන සඳහායි මා මාන්දම් පුරන්නේ කිව්වා. සග්දේව රාජ්‍යරෝ බොහෝම ප්‍රසාදයටපත් වුණා. කිව්වා මේ වචනයක්. තාපසයන් වහන්සේ මේ ලෝකයේ බොහෝ තවුසෝ තවුස්දන් පුරන්නේ එක්කෝ එක්කෝ සක්විති රජ වෙන්න. නැත්නම් සක්දේව රජ වෙන්න. බඹලෝ යන්න. ලෞකික සප බලාගෙනයි. තමුන්නාසේගේ පැතුම නිස්සරණයි. තමුන්නාසේගේ පැතුම උතා ශ්‍රේෂ්ඨයි. තමුන්නාසේ වැනි උතුමන් අනුග්‍රහ කිරීම අපට මහා පිනක්. මම දෙදෙවලෝක අධිපති සක්දේව රජ මට පුළුවනි තමුන්නාසේ වැනි උතුමන්ට වරමක් දෙන්න. තමුන්නාස කැමැති වරමක් ඉල්ලන්න කිව්වා. ඒ මොහොතේදී අකීති බෝසතාණන් වහන්සේ මෙන්න මේ ප්‍රාර්ථනාවක් කිව්වා. වරංචේ මේ අදෝ සක්ක සම්බ භූතාන මිස්සර යේන පුත්තේ ච ධාරේ ච ධන ධඤ්ඤං පියානිච ලද්ධාන රාණ සක්කන්ති සෝ ලෝභෝන නයි වසී සක් දෙවි දුනි මත වරමක් දෙන්නේ නම් මෙවන්නක් දෙනු මැනවේ මේ මනුලව මිනිස්යන්ගේ ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන මිල මුදල් ඇඳුම් පැළඳුම් අමුදරුවන් සේවක සේවිකාවන් නම්බුනාමියන් මේවා ලැබිලා ඇති ඇති කියන සෑහීමක් නැත්තේ යම් ලෝභයක් යම් ආසාවක් යම් තෘෂ්ණාවක් නිසාද එවැනි ලෝභයක් ආසාවක් තෘෂ්ණාවක් කිසිදාක මගේ සිතේ නොපවතේවා මට සෑම කල්ලිම නිර්ලෝභීව නිවන් මඟ ය아가න්න වරමක් ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කිව්වා. සද්දමිදු පුදුමයටපත් වෙලා තවත් වරමක් ඉල්ලන්න කිව්වා. ඊළඟට මෙහෙම ඉල්ලීමක් කළා. වරං කේමී යදු සක්කේ සම්බ භූතාන මිස්සර චිත්තං වත්තුං හිරඤ්ඤං චේ ගවාසං දාස පෝරිසං යේන ජාතේන ජීයන්ති සෝ දෝසුනුමයි වසී සක් දෙවිඳුනි වරමක් දෙන්නේ නම් මෙවන්නක් දෙනු මැනව. මේ මනුලෝ මිනිසයන්ගේ සිටේ දේශය, ව්‍යාපාදය, ක්‍රෝධය, වෛරය, පටිඝය ඇති වුණාම කෙස් වතු වලින් පිරිනවනවා. ඉඩකඩම් වලින් පිරිනවනවා. යාන වාහන වලින් පිරිනවනවා. අමුදරුවන්ගෙන් පිරිනවනවා. සේවක සේවිකාවන්ගෙන් පිරිනවනවා. ආයු වර්ණ සැප බල ප්‍රඥා සියල්ලෙන් පිරිනවනවා. මෙලොවෙන් පිරිනවනවා, පරලොවෙන් පිරිනවනවා. ඒ සියලුම පරිහානියට හේතු වෙන දේශය, ව්‍යාපාදේ, ක්‍රෝධයෙන් වෛරයේ පටිඝ සංඥාව කිසිදාක මගේ සිතේ නොපවතේවා. මගේ සිත සෑම කල්යම මෛත්‍රියෙන්ම පවතේවා කියන වරම දෙන්නයි කිව්වේ. සද්දෙමුද තවත් පැහැදුනා. තවත් වරමක් ඉල්ලන්නේ කිව්වා. එලලා බෝසතුන් වහන්සේ මෙන්න මෙහෙම කියා හිටියා. වරං කේමී අදෝසක්ක සම්බ භූතාන මිස්සරේ බාලන්න පස්සේන සුනේන ච බාලේන සංවසේ බාලේන අල්ලාප සල්ලාපන්න කරේන ච රෝචයේ සක් දෙවිඳුනි වරමක් දෙන්නේ නම් මෙලන්නක් දෙනි මැනව පස්පව දසා කුසල් කරන මව්පියන්ගේ ගුණ අඳුනන්නේ නැති අකුරුතඥ වලගුණ නොදන්නා වූ එවැගේම අපායතම මාර්ගයේ ගමන් කරන්නා වූ සුගතියේ නිවනට යන මාර්ග වාහගෙන කටයුතු කරන්නා වූ අසත්පුරුෂ භාවයන් ගැන අහන්නත් මට නොවේවා දකින්නත් නොම වේවා දැක්කොත් ආශ්‍රය කරන්න නොම වේවා කතා කරන්නත් නොම වේවා එවැන්නෙකුගේ වචනයක් පිළිගැනීමට මට සිදු නොවේවා කියන මේ පැතුම ඉෂ්ට වේවා කියලා කිව්වා. සබ්දෙම දුකම එවැනි ඇත්ත තමයි ලෝකෙ වැඩියෙන් ඉන්නේ. එවැන්නම් නැතුව කොහොමද ලෝකෙ ජීවත් වෙන්නේ? බෝසතුන් වහන්සේකට ලස්සන පිළිතුරක් දුන්නා. අනයන් නයති දුම්මේදෝ අදුරායන් නියුඤ්ජති දුන්නයෝ සේයසෝ හෝති සම්මා බුද්ධෝපකුප්පති විනයං සෝන ජානාති සාදු තස්ස දස්සනං සබ්දෙමිඳුනි අසත්පුරුෂ බාල පුජ්‍යලයා නොමඟ ගමන් කරමින් අසුරු කරන්නා නොමඟටම හරවනවා අයහපත් පිළිවෙත් අයහපත් ගතිගුණ අනුගමනය කරනවා යහපත් ගුණධර්ම පිටු දකින්නවා ආවාදයක් අනුශාසනාවක් කීතන නයාවගේ කීපෙනවා ධර්මයක් ගෙනියක් හෝ දන්නේම නැහැ එවැන්නෙකුගේ ආශ්‍රයෙන් වැළකී සිටීම මායන නිවන් ගමනට මහෝපකාරී නිසායි මා මේ පාරමිත්‍රාශ්‍රයේ ඈත් වෙන්න හිතන්නේ කියන එක පාදා දුන්නා. එයින්ද පැහැදුනා සද්දේව රජු. ඊළඟට කියාදී තවත් වරමක් ඉල්ලන්නේ. වරංචේමී යදු සක්ඛේ සම්බ භූතාන මිස්සරේ ධීරං පස්සේ සුනේ ධීරං ධීරේන සාසං වසේ ධීනේ නල්ලාප සල්ලාපං තං කරේ තං චරෝචේ සබ් දෙවිඳුනි මත වරමක් දෙනවා නම් මෙවැන්නක් දෙනු මැනව බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේත් මහා බෝසතුන් වහන්සේලාගේත් පස්පවෙන් දස අකුසලෙන් වැළකුණා වූ නිතිපන්සේ කොහොයාට සිව රකින්නා වූ සිව්බඹ වේරණ වඩන්නා වූ දස කුසල ධර්මයන් යෙදෙන්නා වූ දස පාරමී පුරන්නා වූ මෙලෝ පල්ලෝ නුවණින් දන්නා වූ අසුරු කරන්නන් සුමගත යවන්නා වූ සද්ධා සම්පන්න සීල සම්පන්න සුත සම්පන්න ත්‍යාග සම්පන්න ඥාන සම්පන්න කරුණා සම්පන්න මෛත්‍රී සම්පන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය ගැනීමට අහන්නත් ලැබේවා අසුවා මදිමත් දකින්නත් ලැබේවා දක්පානන්දි මත අසුරු කරන්නත් ලැබේවා. අසුරු කරමින් මත සාකච්ඡා කරන්න අහුම්කම් දෙන්න ලැබේවා. එවන්නම්ගේ ආවාද අනුශාසනා මත පිළිගැනීමට නුවණ ලැබේවා කියන ප්‍රතිම ප්‍රාර්ථනා කියා සිටියේ. එයින්ද පැහැදුන වෙලා තමා මා මේ මාත්‍රිකා කළ ගාථා දෙක නැවත කී. සෑම උදාසනක මට සිල්ලුතුන් දකින්න ලැබේවා. සිල්ලුතුන්ද ප්‍රණීත ලෙස දන්පන් පිළිගැන්වීම සඳහා දිව්‍යමය දානවත් පහළ වේවා. දන් දෙන දාන වස්තු අවසන් නොවේවා දන් දීමෙන් පසු කැලෙන්නක් නොවේවා දන් දීමෙන් වඩවඩා සිත පාදීවා කියන පැතුම ඊළඟට කියා සිටිය. සබ්දෝ රජුරෝ තවත් වරමක් දෙන්න අහනකොට මෙන්න මේම අන්තිම වරම ඉල්ලා හිටියා. වරංචේමි අදු සක්ක සබ්බ භූතාන මිස්සර නමං කුණ උපයාසී ඒතං සක්ක වරං වරේති සක් දෙවිඳුනි මට වරම් දෙනු කැමති නම් මෙවැන්නක් දෙනු මැනව. සමුන්නාසේ අදපතන් දිවිහිමියෙන් මාවත නොයෙන්නේ මේ කියන පොරොන්දුව දෙන්නයි කිව්වා. සද්දේ රාජ සද්දේව රාජ තිගැස් වුණා. බලවත් සංවේගයකටපත් වුණා. මේ මොනවද නිල්ලන වරම කියලා. එතුමා කියා හිටියා තාපසයන් වහන්සේ මේ ලෝ බොහෝ රජවරු නැති අමිතවරු සේනාපතිවරු සිටුවරු බ්‍රාහ්මණවරු තවස්දවරු පවා මා දකින්ද පතනවා හිතනවා පුද පූජා පවා මා වෙමින් පවත්වනවා. නමුත් මම ඊයත්යන් හිත යන්නේ නැහැ. තමුන්නාසගේ කිසිම ආරාධනයක් නැතුව මගේ පැමිණීම එපා කියන්නේ මොන හේතුවක් නිසාද කියලා ඇසුවා. ඒකට බොහොම ලස්සන පිළිතුරක් දුන්නා බෝසතුන් වහන්සේ. සංතාදිසං දේව වන්නං සබ්බකාම සමිද්ධිනං විස්වා තපෝපමජ්ජයං ඊතං තේ දස්සනේ භයංති සබ්දෙවිඳුනි ගෙදවලට අධිපති සක්දෙව් රජ වැනි කෙනෙක් නිතර නිතර දැකීමේදී මගේ ධානයේ සමාධියේ සමාපත්තියට බාධාවක් වෙනවා. මගේ සිත සමාධි දෙව්ලෝ ගැන ඇලුනොත් එහෙම මායන නිවන් ගමනට බාධාවක් වෙනවා. නිසා මම දිව්‍ය සම්පත් ගැනවත් භ්‍රම සම්පත් ගැනවත් ඇලෙන්නේ බැඳෙන්නේ නැති වෙන්නට මගේ නිර්වාණගාමිනී සංකල්පනා මුදුන් පමුණවා ගැනීමට අවශ්‍ය බැවින් දෙවිසෙනෙක් වාත්මා නිතර දකින්න කැමති වන්නේ නැහැ කියන එක අවංකව කියා හිටියාම සක්දේව රජුගේ බලවත් ප්‍රසාදයටපත් වුණා. ඊළඟට එතුමා කිව්වා තාපසයන් වහන්සේ තමුන්නාසේක මෙතෙක් කතා කිරීමෙන් තමුන්නාසේට සිදු වූ ප්‍රමාවර්ධයට මට සමාවනු මැනව. තමුන්නාසේ කැමත ගන්න මේ කරකොල ගහේ කොළ කනුවන් නොකන්න නොවේලෙන්නේ හිගන වෙන්න මං අදිෂ්ඨාන කරනවා. සමන්නාසීන්නේ මේ වනාන්තරයේ ගෝසාකන පක්ෂීන් සහ නපුරු ව්‍යාල් මුර්ගයන් සතුන් මා ඉවත් කර දානවා. සමන්නාසේත මේ වනාන්තරයේ මැස්සිකුගේ මඳුරෙකු ගුවන් හිංසාවක් නොවේ තවස්දන් පුරන්න මම ආරක්ෂාව සැලසෙනවා. මෙතෙක් වේලා කතා කිරීමෙන් සිදු වූ ප්‍රමාවර්ධන සමාවනු මැනව සමන්නාසේගේ පැතුම් සියල්ල එසේම ඉෂ්ට සිද්ධ වේවා කියලා සක් භවනට ගියා. මේ ප්‍රවෘත්තියේ බෝසතුන් වහන්සේ බුදුබාටපත් වෙලා අවුරුද්දක් පිරෙන වෙසක් පොයේ දවසේදී කපිලවස්තු පුරනුවරදී දගනතලයේ රුවන් සක්මනක් මම බුද්ධ වංශ දේශනාවත් අනාගත වංශ දේශනාවත් අතරතේ චර්යා පිටක දේශනයේ පැවැත්වීමේදී දේශනා කළ දේශනාවක් තමයි මේ අකීර්ති බෝධිසත්ව චර්යාව. මේක දාන පරමත්ත පාරමිතාවක් දැක්කෙන බෝධිසත්ව චරිතයක්. අර මාසයක් දෙකක් වුණත් කම්පාවක් නැතුව පමා නැතුව දන් දෙන්න තමත් බවත් හැඟීමෙන් ප්‍රකාශ කෙලේ තමන්ගේ දාන පරමත්ත පාරමිතාවයි. ජීවිත පරිත්‍යාගයෙන් කරන දානයකුයි. ඊළාට මේ ප්‍රාර්ථනා පෙළෙන් සඳහන් වෙන්නේ බෝසතාණන් වහන්සේලාගේ සිතේ බලපවත්වා අදහස් පෙළකුයි. බුදුබා පසේ බුදුබා රහත් බව කියන කවර නමුත් බෝධියක් පතන හැම දෙනා විසින් මේ වාගේ ප්‍රාර්ථනා සිතේ පැවැත්විය යුතු වෙනවා. මෙතන සඳහන් කරුණු හයක්. අලෝභ අධ්‍යාසයේ කියන ලෝභයක් නැතුව ජීවත් වීමේ පැතුම. අදෝස අධ්‍යාසයේ කියන්නේ ද්වේෂයක් ව්‍යාපාදයක් නැතුව ජීවත් වීමේ පැතුම. අමෝහ අධ්‍යාසයේ කියන්නේ බාල ආශ්‍රයෙන් වැළකී කල්යාණ මිත්‍ර ආශ්‍රයන් ආශ්‍රය ඇතුව නුවණ දියුණු කර ගැනීමේ පැතුම. නෙක්ඛම් අධ්‍යාසයේ කියන්නේ ජීවිතයේ ආදීනව සලකා නෛෂ්ක්‍රාම්‍ය පිරීමේ පැතුම. පවිවේක අධ්‍යාසයේ කියන්නේ සමූහයා මැද අනුවේකව ජීවත් වීමෙන් වැළකී විවේකව සිත දියුණු කර ගැනීම. නිස්සාරණ අධ්‍යාසය කියන දිව්‍ය මානුෂ්‍ය බ්‍රහ්මාදී සම්පත්ගෙන නොකතා නිවන් පතාගෙන කටයුතු කිරීම නිස්සාරණ අධ්‍යාසය. මේ කියන අදහස් හයක් මෙතන ප්‍රකාශ වෙනවා. මේ වාගේ මහා බෝසතාණන් වහන්සේ බෝධිසම්භාර පුරාගෙන ඇවිල්ලා ඒ බෝමුලාරා වැඩි ඉඳගෙන මාර පරාජයකට ලෝතුරා බුද්ධ රාජ්‍යයට පැමිණියේ. බුදුබාට පත් වෙලා කෙටි කාලයක් තුල සූවිසි අසංකේය නාල් කෝටි 50 60 ලක්ෂයක් දෙන අම අම නිවනට පමුණවා වදාලේ මේ වාගේ බෝධි සම්භාර පුරාගෙනයි. ඒ අනුව සලක බැලීමේදී මේ දාන පාරමිතාව නම් ලෝතර බුදුරජාණන් වහන්සේ පුරුදු කරගන්නා ලද ශ්‍රේෂ්ඨ චාරිත්‍රයක්. මේ දාන පාරමිතාව තුලින් අප සෑම දෙනාගේ සිත් සතන්හි වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එවාගේ බෝධිපාක්ෂික ධර්ම 37 පාරමී 10 මේ ධර්ම සම්භාරයි. ඒ හැම කුසල ක්‍රියාවක් පාසාම තමන්ගේ සිතේ වැඩුනේ අර නිවන් සුව අවබෝධ කරගැනීමේ විශාල ධර්ම ශක්තියක් සිටේ පැවතීමයි පහළ වීමයි. දැන් මේ සඳහා තුනුරුවන්ගේ ගුණ සිහිපත් කරමින් පින්කම සංවිධානය කිරීමේදී එහිලා පැවති නුවණ සම්මා දිට්ඨියයි. පින්කම ගැන නැවත නැවත හිත උනන්දු වන කුසල විතරකයේ සම්මා සංකල්පනාවයි. ඒ සඳහා සිතේ පහළ වූ දිටිගැන්වීමේ වීරිය සම්මා වායාමයයි. කුසලයේ කිරීමේදී පහළ වූ කුසල සිහිය සම්මා සතියයි. චිත්තක්ෂණයක් ගානේ සිතේ පහළ වූ ඒකාග්‍රතාව සම්මා සමාධියයි. පින්කම සඳහා භාවිතා කළ වචනේ සම්මා වාචාවයි. පින්කම සඳහා කළ කායික ක්‍රියාවන් සම්මා කම්මන්තයයි. පින්කම සඳහා ගත කරන කාලය තුල හිතේ පිරිසුදු බව සම්මා ආජීවයයි. මාර්ගාංග අටක් මේ පින්කම තුලින් හිතේ වැඩුණා. ඒ මාර්ගාංගත වැඩෙනකොට අනිකොත් බෝධිපාක් ධර්ම සියල්ල එතන වැඩෙනවා. සම්මා සති කියනකොට සතිපට්ඨාන සතරක් වැඩුණා. සති ඉන්ද්‍රියක් වැඩුණා. සති බලයක් වැඩුණා. සති සම්බොජ්ජංගයක් වැඩුණා. සම්මා වායාම කියනකොට සතර සම්‍යක් ප්‍රධාන වීර්යයත් එතන වැඩෙනවා. විරිය ඉර්ධිපාදයක් වැඩෙනවා. විරිය ඉන්ද්‍රියක් වැඩෙනවා. විරිය බලයක් වැඩෙනවා. විරිය සම්බොජ්ජංගයක් වැඩෙනවා. සම්මාදිට්ඨි ගෙනකොට විමර්ශා ඉර්ධිපාදයක් වැඩෙනවා. ප්‍රඥා ඉන්ද්‍රියක් වැඩෙනවා. ප්‍රඥා බලයක් වැඩෙනවා. එවාගෙම ධම්මයේ සම්බොජ්ජංගයක් වැඩෙනවා. මේ විදිහට මේ බෝධිපාක් ධර්ම 37ම මේ කුසල් සිත්වල වැඩි දියුණුව බාටපත් වුණා. පාරමී 10ක් මෙතනම තියෙනවා. මේ දානමය පරිත්‍යාගයෙන් දානය දාන පාරමිතාව. එවැගේම කාය වාක් සංවරයෙන් සීලයේ පිහිටා සිල්ලුතුන් දන් පිරිනැමීම සීල පාරමිතාව. නිවන් කතාගෙන කළ කුසලයේ දැනෙන නික්කම්ම පාරමිතාව. නුවණින් කළ කුසලයේ දැනෙන දැනෙන ප්‍රඥා පාරමිතාව. කායික ඡායසික වීරියෙන් යෙදුණු බැවින් ගිරිය පාරමිතාව. එවැගේම හැම දෙයක් ඉවසාගෙන දරාගෙන ඉවසීමෙන් කළ බැවින් ශාන්ති පාරමිතාව. මේ සඳහා පාවිච්චි කළ වචන සත්‍ය වචනව දැවින් සත්‍ය පාරමිතාව. මේ පින්කම කරන්නේ මොකින අදිෂ්ඨානයට ඇති දැවින් අදිෂ්ඨාන පාරමිතාව. පින්කමද සහභාගී වන සීලම දෙනා වෙත සංඝ පිරිස වෙතත් දෙවියන් සහිත ලෝකයා වෙතත් නිශ්චිත පැවැත්වීම නිසා මෛත්‍රී පාරමිතාව. එවැගේම හිතාහිත නදහස් හැම දේ කෙරෙහි නදහත්ව පවත්වා ගන්නා වූ తත්තර මධ්‍යස්ථතා කියන උපේක්ෂාව උපේක්ෂා පාරමිතාව. මේ දිනසලක බැලීමේදී මේ දානමේ පින්කම තුලින් අපට රහත් බෝධියේ පිණිසත්, පසේ බෝධියේ පිණිසත්, අபிසංග බෝධියේ පිණිසත් හේතු වෙන විශාල කුසල සම්භාරයක් නිදහංගත වුණා චිත්තසංතාන තුල. ඒ මේ කුසල සම්භාර ධර්මයේ අදාපි මේ සැනසෙමින් නිවන් මාර්ගය යන්නේ සම්මා සම්බුද්ධ ශාසනය අවුරුදු 5000කට වැඩි කාලයක් ශ්‍රී ලංකා දීපයේ නිර්මලව පැවැත්මට හේතු වේවා කියා ප්‍රාර්ථනා කරමු. එවැගේම ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේත සීල සමාධි ප්‍රඥා ගුණ පුරමින් ධානාමිඥා වඩමින් සදාම් ආලෝකයේ ලොවට බෙදා දෙනු පිණිස ආශිර්වාදයක් වේවා කියා මෛත්‍රී කරමු. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක ඉෂ්ඨ දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් මෙකින් අනුමෝදන් වෙත්වා දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයට හා සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා පෙරවන් සරණියෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු